මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. ඒ අන්ත කර්මයෙන්ම සඳහන් කළ යුතු අවවාදය. කර්මයෙන්ම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. චාරිවාදික දේශනාවේ තිබෙන මේ විදිහේ දේශනාවක් ආරම්භ සමාදං භයතු විස්සා අත්ථවමාදං සකෝ සංවිතං වන්දං ඒකාබුද්ධාන සාසනේ ඒකාබුද්ධාන සාසනේ මේක බුද්ධාන සාසනාවයි මොකද්ද සමාදං භයතෝ විස්සා සමාදය භය වශයෙන් කරා අප්‍රමාදං චේවතෝ අප්‍රමාදේ නිර්භය වශයෙන් කරා සමාදය භය වශයෙන් කරා කියන්නේ අප්‍රමාදය නිර්වහණය කරගීමක් කියන මේ දෙක සම්පූර්ණ වෙනකොට ඉදිරිපත් වෙන්නේ ඕනෑකම උනන්න. එහෙමනම් මේදී භාගයට අත්ංගිකක් මාත්‍ර අංග අටක් ඇති මාර්ගයේ දිනු කරනවා කියලා ප්‍රධාන කාරණා. සංඝාටක් ඇති මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී එතකොටා ආර්ය සත්‍යය සම්බන්ධව කියනකොට පළමුවෙන්ම ඥානයන් සම්බන්ධයෙන් මතක් වෙනවා. ඥානය. මේ ඥානය ප්‍රඥාව ඒ නිසා මේ මූල සම්බන්ධ ඥාන සම්බන්ධව දේශනාවක් මතක් කර දීමට ධර්ම සම්බන්ධව කතා කරනකොට විදර්ශනාවට සම්බන්ධ ඇති කරගන්නා පහල කරගන්නා මොනවාද සුතමේවා ඇතිවෙන ලබන මොන සුතමේවා එන්ටාමේ යන්නේ යන්නේ ඇතිවක් සම්බන්ධ කරගෙන හෝ නොගෙන හෝ එකෙන් නැති කරගන්න බෝධිසත්ව යන උතුම් කුජයන්ගේ සිතල පහල කර ගන්නා වූ නුවණ චින්තාව. භාවනාමය ඥානෙ ඔය දෙකම වඩා අවශ්‍යයි. සිතමය ඥානය චින්තාමය ඥානය කියන මේ දෙකම උපකාර කර ගන්නට පුළුවන් භාවනාමය ඥානය. භාවනාමය ඥානය දිනු කර ගන්නට බලාපොරොත්තු වෙන්නේ උදේ සිතමය ඥානය දිනනවා නම් ඒ භාවනාව යෙදෙන්නේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මේ දිනෙතුන් කොහොමද නේ? බුදුදාන මහත්මයා වැනි ධර්ම කටකයන්ගේ දේශනාවලට හරොන්කම් දීලා ඇත. ඒ නිසා දෙතමෝ ඥානයක් මේ අත්දැක තියෙනවා. ඒ කියන්නේ සංවිධාන භාවනාවේදී මත කරගන්න බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ වශයෙන් ලැබෙන ඥානයක්. ඒ පරමාර්ථ වශයෙන් ලැබෙන ඥානය සමාධියක් දියුණු කරගෙන දේනෝත් සමාධිමත් හිතකට යටගෙන ස්වභාවයයි. එතකොට ඒ පරමාර්ථ ධර්මයන් සම්බන්ධව සාමාන්‍යයෙන් අහලා කියනවා නම් තේරුම් අරගෙන කියනවා නම් භාවනා කරන අවස්ථාවේදී ඒ දෙන්නතුන්ට භාවනා අවස්ථාවේදී වැටෙන ඒ පරමාර්ථ ධර්මයන් මේ අපි පිටමේ යන්නේ. ඒකෙන් ලබාගත් ඥානයයි මේ දැන් මට වැටෙන්නේ කියලා දෙක සම්බන්ධනය කරගන්න ඕනේ. එනිසා සුතමේ ඥානය කියන එකට බොහොම හේතියෙන් ගුරුවරයෙ නැතුවම විදර්ශනා භාවනා උපහාසයෙන් කරගෙන යන්න පුළුවන්. ඔබ හිත යොදන්නේ කර්මස්ථානයක් වශයෙන් හිත යොදාගන්නේ සම්මුතියකට සම්මුතියකට ඒ සම්මුතියකට හිතේ දාගෙන උදාවතරයට තේරෙනවා තමන්ගේ කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත දේ නිවන වශයෙන් සබහාන ධර්මයක් නෙමෙයි ඒක සම්මුති ධර්මයක් ඒක සම්මුතිය සම්මුති ධර්මයේ ලැබෙන සමාත අදහසක් පහළ ඒ අදහස කොටන්ද මෙතන තියෙන්නේ මේ රූප කොටස. පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්න තිබුණා නම් වැඩේම වැඩතර ඒක රූප කොටසක් මතක වෙනවා. දෙන්නේ යහත වෙන කියන ඒ සබහාගේ කලකන්න අවස්ථාවේදී මේ වැඩෙන්නේ මේ රූප කොටසක්. රූපකට පස්සෙන් වායුවෙන් සංගරූපේ වලකට කතා කරන්නේ වායුව ධාතුව හැදීමෙන් ඇති වෙන එක්තර රූප වෙනසක් ඒකාර රූපයක් මේ ඇති වෙනවා එතකොට ඒ එක්කම මේක දැනීමක් ඇති වෙනවා දැනීමක් ඇති වෙනකොට මේ දැනීම මොකක්ද මා ප්‍රථම යානේ දිනන කරන්න අවස්ථාවේදී තමයි තේරුම් අරගෙන තිබුණා ඒකේ පස්සේ ඒක පාල වෙන්නේ අරමුණක් අල්ලගෙන. මේ අරමුණ අල්ලගෙන දැන් මේක එකක් පාරන ඒක එතනනාම මේ නාම ධර්මයයි මේ රූප ධර්මයයි කියලා ඒ විදිහට ඒ තුනේ හැකේ ඉන්නත් ඒ වගේම ආනාපාන ආදී දේවල් සම්බන්ධ කරගෙන යෝගාවචරයන්ට කලින් වෙන වැටෙනවා නාමයේ මේක නාමයයි මේක රූපයයි. මේක නාමයේ නෙවෙයි මේක රූපයයි. මේක රූපේ නෙවෙයි මේක නාමයයි. දෙකෙන් දෙක වෙන් කළා කියලා බලනවා. මේ දේශනා බුදුදානන් වහන්සේ මෙහෙම දේශනා කරේ. ඉති රූපක්. ඉති රූපක් සම්බන්ධය. ඉති විඥාන ඉති විඥානත් සම්බන්ධය. එන්නේ විදේකයි බුදුදානන් වහන්සේ ඒ දේශනාව උදෙන්ට සම්බන්ධ වෙන දේශනාව කළ ඒ විදිහට. ඉති රූප. රූප මේ විදිහට. මෙයා ඉති විඥාන. විඥානය මේ ආකාරය විඥානයේ විදිහට. එතන ආකාරයට කොට නාමයේ තේරුම් ගත්තා, රූපේ තේරුම් ගත්තා, කරගත්තා. මේකට සම්බන්ධ ඊළඟට අර වායෝ පොත්බ්බ රූපේ පලමක් දැනගත්තාට සම්පූර්ණනවා. එනිසා තේරුම් රෝගයන් සම්බන්ධව තේරුමක් ඇති කරගන්නවා. සමන්ත දැනෙන තරම් උදා ගන්න පුළුවන් තරම් රෝග කොටස් තේරුම් අරගන්න. ඒකට මේකට සම්බන්ධයි. මහානුව ධාතුව සම්බන්ධයි, පැටලී ධාතුව සම්බන්ධයි. මහානුව මෙන්න මේ විදිහට නාම රූප දෙක මෙන්න තේරුම් ගන්න. මේ නාම රූප දෙක නේද නාමයන් කියන්නේ ඉතයි ඒක විවාහ කනක විඥානය කරනකොට විඥානය කනකරව පහළ වෙන්නේ නැති බව තන ගන්න උදේ අරමාර ධර්මය ගන්න උදේ තේරුම් ගන්නවා. නමුත් අනිත් උදේට තේරුම් ගන්න පුළුවන් මේ ඉන්දීම හැදීම ආනාපාන කියන මේවා ගැනීම විඥානය. ඒ නම් අය හතරේ සම්බන්ධ කරගෙන ඊළඟට හැදිනීමක් ඇති වෙනවා සංඥා. ඊළඟට චේතනාවක් ඇති වෙනවා චේතන ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට දෙකට සම්බන්ධ තව තවත් ක්‍රියාකාරීත්ව රාශියක් පටන් ගන්න පටන් ගන්න තරමින්ම නාම රූප පරිප්‍රේණාවේ සම්පූර්ණ වෙනවා. වේදනාව රූප අනිත්‍යඥානය සම්පූර්ණ වීමද ඒක සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය කියන්නේ උදස්සනා සමාධිය. සමත සමාධිය. ඒකත් භාව උදස්සනා සමාධිය. මේ නිරන්තර සමාධිය උදස්සනට දිවෙනවා. යාම රූපයන් තේරුම් කරගන්නේ මේ උදස්සනා ඥාන සම්පූර්ණ ජීවිත උපකාර වෙන අන්දමට අනාගත ප්‍රාර්ථනාවන් වලට සම්බන්ධ නොවන ගැතිය දෙකයි. එවකට සංහා වශයෙන් ගැනීම ඇති නොවන ගැතිය. වේද වශයෙන් ගැටීමක් ඇති නොවන ගැතිය. කියන මෙන්න වශයෙන් ලේනතාවක් ඒ හැංගීමක් නැහැලා තියෙනවා. ඒකත් ඒකට විදිරියක් වෙනවා නැති ලක්ෂණ හය සම්පූර්ණ වෙනවා. එතකොට මේ හයෙන් සම්පූර්ණ වූ මානසිකාරයක් පවත්නකොට පිට උදස්තරට සමාධිමත්. සමාධිතෝ විස්තරේ ලඛා රූපං සත්‍යති යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තවතවත් මේ නාම රූප ධර්මයන් හොඳට අහස ප්‍රහනවා මේකට කරගන්නවා. මේ භාවවත් මේ යෝගාවචරයට නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙන්නේ අර මනෝදානයට ගත්ත මෙහෙය කිරීමට ගත්ත කොටස අධිකදී වෙන වෙන වෙලා දෙනි දෙනි යන ස්වභාවයක් පවතිනවා. ඒ කියන්නේ අලකින් වීම හැදෙන්න වෙන දෙක මෙන්න කරන්න අවස්ථාවේදී ඒක පින්වීමක් නෙවෙයි පින්වීම වාක්‍යයක් මෙතන තියෙනවා ඒක අත්‍යවශ්‍ය ධ්‍යාන ස්වභාවයක් වෙනවා ආනාපාන දෙන්න මෙන්න කරන්න අවස්ථාවේදී ඒක ආනා ආස්වාදය ඔබ ප්‍රත්‍යාවයක් වෙන මේවා පැටිකඩි වෙන වෙලා යන විදිහට කරන්න පටන් ගන්නවා ඒකත් බොහෝ විට ඥාන ඒ ඕදාන කරගෙන ගන්න. මේක විදර්ශනා ඥානයට උපකාර වෙන ඥානයක් නරකයි. ඒකට දෙන්නේ පාර වෙන ඥාන. මේ එක නාම රූප පරිච්ඡේද ඥානය ගමනක් නෙවෙයි. මේ විදිහට අනිත් ඥාන වලත් මේ කරුණු 10ක සම්පූර්ණ වෙන බව තේරුම් කර ගැනීමට. යාත්‍රාට කියන්නට දෙන්නා වූ ලංකා ඥාන කොටසක් අත්වා ඒ වෙනම ඥාන මේ කර්ම 10න් සම්පූර්ණ වෙනවා. එතකොට ඒ ඥානය සම්පූර්ණ වෙනවා කියන කතා කරා. දැන් ඊළඟට දේන ඥානයට උදාහරණ. දේන ඥානයත් විදර්ශනා ඥානයට උපකාර වෙනවා. ඒක පස්සේ පරිච්ඡාන. පස්සේ පරිච්ඡාන ලැබෙන්නේ විදර්ශනා ඥානය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තු වෙන භාවනාව වේදන ගෝඩාව කියලා අර මුල් පටන් ගත්ත අන්දමට භාවනාව කරගෙන යන දැන් නාම රූපයන් සම්බන්ධ හොඳට වැටහිලා තියෙනවා. මේ නැවත වැටහිච්ච අවස්ථාවේදී මේ නැවත විශේෂයක් කරන්න තියෙන්නේ හැම අවස්ථාවකදීම හැම ඉරියව්වකදීම කලින් මෙලෙම කිරීම පවත්වන්න කියලා උපදෙස් දෙන්නේ සිදු වෙන දෙයට පමණයි. අත ඔසවනවා, අදහස් කරනවා, කය ඔසවනවා, පහස් කරනවා. කියලා ඒ විදිහට සිදු වෙන දෙයට පමණයි යන්නේ පිළිවෙලට. කොමනා කරන්නේ. ඒ හොඳට නාමරූප ගැන කියලා ඥානය ලැබුණයි. අද ඔය පූර්ව විද්‍යාඥයෙක් කරන්න මහත් ගන්න ඕන. පූර්ව විද්‍යාඥයන් ඔතවන්නාගේ සිත් අවස්ථාවේදී ඔතවන්නාව අවස්ථාවේදී කොටවන්න හිතනවා කොටවන්න හිතනවා කොටවනවා කරනවා ඒ විදිහට කඩන්න හිතනවා කඩන්න හිතනවා කඩනවා කඩනවා යවන්න හිතනවා යවන්න හිතනවා යවන්න යවනවා ඔය විදිහට පූර්ව සිත්යක් නමකට ගන්න පුළුවන් මේ පොතේ කියන්නේ මොකද මේ අත් ඔතවන්නේ ඔතවන්න හිතාපොන එකයි එතනීමයි ඔතවන්න හිතීමයි කියන දෙක හේතුඵල දෙකක් හේතුඵල දෙකක් මේ මේ දෙකට උගන්වන්නේ එතකොට නිරාම ධර්මයක් ඒ විදියයි රූප ධර්මයක් ඒ විදියයි මේ රූප අපි අරගන්න මේ රූපයක් නිකන් කියන්නේ නෑ ආහාර දෙන්න දෙන්නක් විශේෂ ප්‍රශ්න කියන මේ දේවල් දෙන්න ඕන ආකාරයෙන් ස්ථාපිත වෙන ඒක දෙන්න එතකොට කර්ම tattයක් ඕන චිත්ත tattයක් ඕන මේවා හේතු මේ මේ කියන හේතු නිසායි මේ රූපේ තවදී එතමඩක් නෙමෙයි කලින් මේ රූපය ඇති වෙනකොට ඒක ගොඩක් ඇති වුණා. අවිද්‍යාව තිබුණා, අතණ්හාව තිබුණා, ඒ වගේම උපාදාන තිබුණා. මේවා නිසා ඒක කරගෙනයි මේ රූපය කාරණේ කියලා සලකන්න පුරුදු වෙනවා. මේ රූපය සලකන්න පුරුදු වෙනවා, මේ රූපය කියලා සලකන්න පුරුදු වෙනවා. ඊළඟට නාමය ගැන නාමයේ ප්‍රධාන වශයෙන් ඒක ඒක පහළ වෙන අරමුණක් ආවොත් තමයි අරමුණට එල්ලලා යම් කිසි වස්තුවක් තියෙන්න වෙන චක්කු විඥානය පහළ වෙනකොට චක්කු වස්තුවක් තියෙනවා. සෝත විඥානය පහළ වෙනකොට සෝත වස්තුවක් තියෙනවා. ධාන විඥානය පහළ වෙනකොට ධාන වස්තුවක් තියෙනවා. ජීවා විඥානය පහළ වෙනකොට ජීවා වස්තුව තියෙනවා. කාය විඥානය පහළ වෙනකොට කාය වස්තුවක් තියෙනවා. මනෝ විඥානය පහළ වෙනකොට වස්තුවක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වස්තු විසාරමුණු විසාරමුණු මේක පහළ වෙනවා එතකොට විතර ප්‍රතිපාදයක් තේරුවදේ කියන්නේ අරමුණු වස්තු කියන මේවා එතකොට නාම ධර්මයේ මේ විදිහේ තියෙනවා රූප ධර්මයට මේ විදිහේ තියෙනවා මේ විදිහේ මේ භාවනාවට ගත්තා වූ මේ අරමුණු මේ විදිහටම හේතුඵල ධර්ම සමෝහයක් මේවාට සම්බන්ධ තව තවත් එහාට දෙනවා යම් පහ ධර්ම දෙනවා නම් ඒ කියන්නේ හේතුඵල ධර්මයෙන් මම කරනවා. එතකොට මෙන්න මේ විදිහට හේතුඵල වශයෙන් යම් කිසි අවස්ථාවක ඒ යෝගාවචරයන්ට වැටෙනවා. ඒ වැටෙනකොට ඒ අවස්ථාවේදී මහන්සියක් නැතුව, කිසිම මහන්සියක් උනන්දුවක් නැතුව දෙයකම වැටෙන්න පටන් ගන්නවා. මේ නාම ධර්මයි, මේ නාම ධර්ම වලදී මේ රූප ධර්මයි, මේ රූප ධර්ම වලදී දෙන්නා නාම රූප ධර්මයන් පිළිබඳව හේතුන් ඒ ප්‍රතිසාරවාදයෙන් රාමරූප ධර්ම කියන මේවා හදවතට පටන් ගන්නවා. මේ විදිහට දෙන්න පටන් ගන්නවා අවස්ථාවේදී තමන්ගේ ශරීරයේ මොන ශාරීරිකම සම්බන්ධ වෙන අවස්ථාවේ. පොඩිකාර සම්බන්ධ කරගෙන දර්ශනය පහළ වෙනවා. අර මුලින් ගියාම අන්නමත ගාන පහළ වෙනවා. ඒ විදිහට පහළ වෙනකොට තමන්ගේ මුළු සංස්කම්බේ හේතුඵල ධර්ම ගොඩක් වෙනවා. හේතුඵල ධර්ම වලට අතයන් කිසි විදිහකින් මේ තවස්ම තියෙනවා නම් අතීතයේදී මේ විදිහේ තවස්ම තිබුණා. වැඩි නැත්නම් එහාටත් මේ විදිහේ තවස්ම තිබෙනවා. එතකොට අතීත වශයෙන් අනාගත වශයෙන් ජීවනයේ සමාධිය තව තවත් ඒක පැහැදිලිව ඒ දසාකාරයේ තවත් පැහැදිලිව වැඩ කරනවා. මුළු පංචස්කන්ධයම අධ්‍යාත්ම බහිද්ධාවත. සමාධි පංචස්කන්ධයත් බහිද්ධාවතෙන් බහැර වැඩේ මා සතුරාන අන්නේ අවස්ථාවේදී සත්‍ය පරිත්‍යාගය පහළ වෙනවා. එතකොට ඒ සත්‍ය පරිත්‍යාගය මුලින් කියපු අන්දමට සාහාරයට සංඛාර කරන විසුද්ධිය ලැබෙන්නේ ඔය අවස්ථාවේ. යාම රෝගයි කියන ඥානය මුලින් කියපු අවස්ථාවේදී සම්පූර්ණ වුණේ දිට්ඨි විසුද්ධිය. ඒ දකින පරිග්‍රහණයේදී ඇති වුණේ සංඛාර කරන දැන් දැන් රෝගාවචරය සම්මතන. සම්මතන සංකේතිකා අවස්ථානේ සංඥා සම්මදනේ ඥානං කියලා ඥාන පාඨතාවේ සඳහන් වෙනවා ප්‍රතිසම්පදානයේ ඥාන මාර්ගාවේ සඳහන් වෙන අතීත අනාගත වර්තමාන යෝගාවචරයාට නිවා දුරට දුක ක්‍රියා කරන්න ඉඩ සැලසෙනවා. ඒක සැලසෙන්නේ ඒ අත්දැකීම සුත්ත ඥානය දුරේට කාරණා. මේ සම්බන්ධන ඥානය බුදුරජාණන් වහන්සේ දක්වා. එක පිළිවෙලට නෙමෙයි ඒ යත්තන්ගේ ඥානයට ඉඩ ඇති ඇති අන්නමට පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්මත ඥානය දසදහසක් සත්‍යද. වල ඇති ඒ රූප සංඥාන කහවිඥානක දේවල් සම්බන්ධ ඒක බලවන්න කියලා මොනවාට අවබෝධ වුණා. උනාදේ සාමාජිකව. ඉතින් දැන් ගුණේ සාධනයේ කුමාරවන්දයන් වහන්සේ ආරහතනවා. එන්නහන්සේට මේ ගමදිව ගමදිව මේ සක්වල ඇතුලේ පවතිනා වූ සංඥානක විඥානක දේවයන් සම්බන්ධව කියන කාලයන් අවබෝධ වෙනවා. ඒක මහරහ ගන්නවා. අනිත් පැත්තෙන් ඒ වගේම ඇතුළත තියෙන දේවල් විඳාන්න වැටෙන්න පටන් ගන්නවා. එක ඇඟිල්ලක් ඇතුළේ තියෙන දේවල් අරපාන මාත්‍රයෙන්ම කලබල හිතන්නට පුළුවන් තරම් නෝනක් පහළ වෙනවා. ඥානවන්ත ලෝකාවතයන්ට මොදකාරී රූප කලාපයන් වැඩෙනවා. එතකොට ඒ විදිහේ වැටෙනා වූ අවස්ථාවේදී දෙද සම්මතන ඥානය දිනනවා කියලා සියලු දේවල් සම්බන්ධව වැඩකට ගන්නවා. සම්මගන ඥානය මේ සම්මගන ඥානය විදර්ශනා ඥානයෙන් ගණන් ගන්නේ විදර්ශනා ඥානයට උපකාර වෙනා ඥානයක් ඇතිවෙන තරකයි. එතකොට දැන් අපි කියුවා කරකන්නාය ඥානය. ඒ කියන්නේ අපි ඒක උනෝක ඒවා යකෝකරාහ යකත්තර විදියට කියන්න බෑ ජීවිත රූප. අනාගත රූප ඒවා අනාගත මත්තක පහළ වෙනා වූ ඒක දැනගන්න. දුරකින් දෙන්නා වූ සම්පිකේ රූප, ගැලපෙන දෙන්නා වූ රූප, අධ්‍යාත්ම රූප, සමාතුල දෙන්නා වූ රූප, මහිද්ධා රූප, සුඛ රූප, ඕලානික රූප. එන්න විදිහේ සෑහෙන දුක්ඛ ආකාරකට වෙන අනත්තා කියන විදිහට දැනගන්න පුළුවන්. එතකොට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනත්ත ලක්ෂණය කියන මේ ලක්ෂණ තුන මෙනෙහි කරන්න පටන් ගන්නා අවස්ථාවේදී දැන් පස්චක්ක ලක්ෂණ ආවෝදී කියලා ඉගෙන ගන්නවා. ඒ ඒ ධර්ම සම්බන්ධව තිබෙනා වූ කුජලකමක් ගැන විතරයි අවස්ථාවල වැටෙන්නේ. ඒකට කියන්නේ දැන් කුත්තන රක්කන රෝපං. සම්බන්ධන පතරේ ධාතු ආගන්ද. ඒ නාම ධර්මයන් සම්බන්ධ, රූප ධර්මයන් සම්බන්ධ, ලක්ෂණ රස පච්චුප්පාන, පරස්ථාන වශයෙන් මේ ධර්මකට වැටෙන ගැටියයි සත්‍යත්තරක්නේ විව සත්‍යත්තරක්න අවබෝධය මුලින්ම මේ සම්මත ඥානයේදී මෙන්න මේ සම්මත ඥානය තමයි. ඇතැම් මුල වේදන මුල් අවස්ථාවේදී වැදගත් ඉඩ තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් ගන්න ඕන සත්‍යත්තරක්නේ කියන කුජලික ලක්ෂණය අවස්ථාවේදී ඉතිරි වෙනවා. සාමාන්‍ය ලක්ෂණයට ඉඳ ලැබෙන මෙලෙව කරන්නා වූ අවස්ථාවේදී සුන්දේ හැදී දෙක අර මුලින් සඳහන් කළ පිළිවෙත වැඩි කඩි මිනි මිනි යන ගැතිය තව තව දුරට වැටෙන්න පටන් වැඩි කඩි මිනි මිනි යන ගැතිය උදේට වැටෙන්න පටන් ගන්නවා එතකොට මේ රූප ධර්ම නිවන හැදීමේ විඳනවා කියන්නේ අනිත්‍යතාවය අනිත්‍යතාවයයි නේ. එතකොට නිවීම අනිත්‍යතාවය. මේ අනිත්‍යතාවය ගැනීම දුක්ඛ ලක්ෂණය. මේක නවත්තන්න බැරි ගැතිය අනාත්ම ලක්ෂණය. අයතරක් කියන්නේ. මේ විදිහට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන මේ ලක්ෂණ තුන හොඳට වැටෙනවා අවස්ථාවේදී මේ සම්පතන අවස්ථාවේ. සමහරවිට ඒ විදිහට ජීවනයෙන් යන අවස්ථාවේදී වෙනවත්වා භාවනාව ගැන යන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේක මේ සංඛාරයන්ගේ සංස්කාරයන්ගේ තියෙනවා ගැතිය. මේ කරාදමන ගැතියක් තියෙනවා. හොඳ වැඩ කරාදමන ගැතියක් තියෙනවා. හොඳ වැඩට බාධා කරන ගැතියක්. ඒකට අහු නැවි කියන්න පොරොත්තු වෙනවා. ඒකට දැන් කල්ලාගෙන යෝගාවචරයන් ඒවා ඉවදාගෙන වැඩ ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් මේ සම්මාදනාවක් ආවේදී එන්නට වැටෙන නිසා දැන් අකින් භාවනාව වැඩි වෙන නතර කරනවා. ඒ වෙනවා නතර කරනවා. ඉස්සරහට ගෙන යන්න. නතර නැත්නම් සමහර විට මේ බාධායට යට වෙනවා. මේක කරන්නේ නැතුව ආයි. මෙන්න මේ විදිහට. ඒක තමයි උගලන්නේ ඥානේ මොකටද කියන්නේ. අර ඇති නැති වෙන්නට වැටෙනකොට පහළ වෙන උදයක් වෙනවා නේද? ඒක මොල් කොටස. උදයක් වෙන ඥානය අවස්ථා දෙකකට ලැබෙනවා. ඥානයෙන් ජීවනයට ගන්නවා. ඒකයි ජීවනයට ගන්නවා. එතකොට බලවත් උදයක් වෙන ඥානය මොදෙන් ගන්නවාද? ඥානයෙන් ඇති වෙන උදයක්ද? ඒ උදයක් වෙන ඥානය මොලින් ඇති වුණා වූ අවස්ථාවේදී මොකද යෝගාවචරයන්ට බාධා වෙනවා. භාවනා කරනවා කියන්නේ වාදක වශයෙන් නැති වෙනවා මේ ආරෝපයක් ඇති තමන්ගේ ශරීරයේම ආරෝපයේ පිට වෙන්න පටන් ගන්නවා දැනෙනවා පටන් ගන්නවා පිටින් යම් කිසි ආරෝපයක් තේරෙනවා වගේ පටන් ගන්නවා තමන් අඳුරු කාමරේ ඉඳගෙන භාවනා කරනවා නම් අඳුරු කාමරේ ඉඳගෙන ඉන්න ආරෝපයක් වෙලා ආරෝපයක් වෙලා යතරෙන් පටන් ගන්නවා ඒක සංසාර කර්ම නමුත් මේවා ස්වභාවයෙන් තේරෙනවා කියනවා. ඉතින් මේ නිසා සමහර උදවිය දැන් මේ භාවනාව සම්පූර්ණ වෙලායි මට කියන්නේ සමහර රහත් වෙලා කියලා කියනවා. මේ රහත් වෙලා මේ රහත් කියන්නේ එනවාෙන් ඒ ආකාරය ඉතරගන්න. අර ආෝභාග කියන මේ ආරෝපයට ආකාරය ඉතරගන්න. එතකොට භාවනාව දිගට ගෙන යන හැම වෙලේම සමාආකාරය කියන්නේ ඒක. එතකොට භාවනාව අඩු වෙනවා. මානසිකාරයක් අඩු වෙනවා. සමාධියක් අඩු වෙනවා. එනිසා ඒ භාවයක් ඇති වුණාම ආලෝකයක් ඇති වුණාම එළියක් එළියක් ආලෝකයක් ආලෝකයක් දැනෙනවා නේද? ආකාරය ඇති කරගන්න ඕනේ මොනවද කරන්නේ? ඒ වගේම බලයක් දීකෙකුත් ඇති වෙනවා. ඒ දීකේ කොවිතරම් නිකුත් හිතන්න බැරි තරම් තේජයක් බලවත් තේජයක් ඇති වෙනවා. ආට උදේ ඉන්නවා වගේ දැනෙනවා. අහර වේද කලක් දැනගෙන ඉන්නවා වගේ දැනනවා ස්ථිතිය. ඒකට වේලාවෙන් තමන්ගේ ශරීරය සහජයෙන් දැනෙනවා. ඒවා නිදිමරයක්. නිදිමරක ඒ වෙලාවෙන් මෙන්න කරගෙන මවක් දැනගෙන එතන නැත්නම් ඒ දීගේ දිගට ගියොත් නේද භාවනාව කරන්නේ දෙලෙන්නේ ඒකේ විඳින අනන්ත සියලුම මේ කරදර වලට තමයි අන්තිම දෙවිලා යනවා. ඊළඟට මේ ශරීරයේ බාහිර සම්බන්ධන සහායක් සහාය සම්බන්ධන. එතකොට ඒවා දැන් ආත්මයන් ගන්නකොට මුදින් යනවා වගේ දැනෙනවා. එතකොට ඉන්නකොට ආගෙන එනවා ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඉන්නවා. ඒකත් සතිය කියන්නේ. ඒවගේම සුඛයක් දැනෙනවා. මේ කමල දැක්කම මම කරන්නේ. අපි වෙනවද ලොකු බලවත් සැපයක් දැනෙනවා. ඒ සැපය කියන්න බැරි තරම්. බලවත් සැපයක් දැනෙනවා. ඒකත් වෙන තරම් ඒකත් මෙහෙ කරන්නේ මෙලෙදෙන ඉන්නේ නැතුව ඒක මෙහෙ කරන්නේ. ඒ ලෝකයෙන් නේද ලැබෙන විදිය විදියටම භාවනාව දුක් වෙනවා භාවනාව කරගෙන යන්න හම්බ වෙනවා. අර ඒ පැතම විනගෙන විනගෙන ඉන්න බාරකට වෙනවා. ප්‍රතිහිමත් ඇති වෙන සමාධියේ පිළිවෙලක් ඇති වෙනවා. ඒක වෙනවා හම්බ වෙනවා. ඊළඟට සතිය ඇති වෙනවා. බලවත් ඒ පිළිවෙලක් ඇති වෙනවා. වෙන වෙන ඒක වඩා. ඉතින් මේවා විපස්සනා උපක්‍රමයක කියලා කියන්නේ. ඒ විපස්සනා උපක්‍රමයක තේරුම් ගන්න ඕන යෝගාවචර තේම මාර්ගයේ නෙමෙයි මේක අමාර්ගයක්. මොකද මේක කියලා තේරුම් ගන්න. Ya, ya, ya. උපකාර මිනිහෙක් නැති උපකාර කරන්න කෙනෙක් නැති දැනකට ගිහිල්ලා ඉන්නවා බාහනකට සොංගෙන් පිළිච්චිලා ආදීන මේකෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද මේ පංචස්කන්ධයෙන් කොයි වෙලාවෙ නිදහස් වෙනවද කියලා හැඟීමක් ඇතිවෙනවා එතකොට අන්නේ අවස්ථාවේදී නිබ්බිදාඥානය පහළ නිබ්බිදාව දැන් නිබ්බිදාව කියන ඥානය විදර්ශනා ඥාන වලින් බලවත් විදර්ශනා ඥානය වන්දනාවක් බලවත් දක්වනාගාන ඊළඟට භය ඥානයක් නිවිදා ඥානය විදේතේ සබහා ඥානයක් තමයි නිවිදා ඥානය කියන්නේ සාමාන්‍ය වශයෙන් මුද දේශනාවේදී වැඩිපුර සඳහන් වෙන්නේ නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යති කියන වචන තුනයි. ඒ සියලුම දේවල් සම්පූර්ණයි ඒක. නිබ්බින්දති ආදී. ඒ සියලුම සංස්කාරයන් කියන කරන කල්පිතයක්. මම මගේ කියලා ගන්නෑ. මගේ මම කියලා ගන්නෑ. මගේ ආත්ම කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ කියලා කලකිරීමයි. කලකිරීම ඇති වෙනකොට අන්න ඒකෙන් විරාගය. විරාගය කියන්නේ කෙලෙස් නැති කරලා කියන මාර්ගය. ඒ නිබ්බින්දේ විරාගයේ විමුක්තිය කියන්නේ සංකේතයෙන් දේශනා කරපු දෙයක්. මෙතන ඊටත් වඩා ටිකක් අදුපාන තත්ත්වයක් කියන්නේ. නිබ්බින්ද කියන නිබ්බිදා ඥානය කියන එක. බලවත් කල කිරීමක් බල අදායි. නමුත් අර බාහිර ඥානය ඒ ඒකම ලබා ගැනීමට තරම් ශක්තියක් නැහැ නිබ්බිදා ඥානය. බලහන් ටිකක් ගන්න ඕනේ. කල කිරීමක් ඇති වුණා ඒ නැගත ඇති වෙන්නේ මුච්චතුකම් මුච්චතුකම් ඥානය කියන එක. කල කිරීමක් ඇති වුණාම යම් කිසි තැනකට කලකිරුණත් මොකද මොකද්ද හිතන්නේ ඊළඟට ඒක පහක් වෙන්න ඕනේ කියන්නේ. ඒක හක් කරගන්න ඕන නැත්නම් ඉතින් ඒක හක් කරගන්න ඕනේ. කරන්න වේදි වැඩි ඒක හක් කරගන්න. ඒක හක් කරගැනීම කියන වචනේ තමයි මුචිත ධම්මතාවය. මුචිත ධම්ම. එතකොට මෙන්න මේ මුචිත ධම්මතා දාණය කියනක සම්බන්ධය සලකන්න ඕනේ. මෙතෙන්ට ඇවිල්ලා ඉස්සරහා යෝගාවචරයන් බොහෝ දෙනා නවතන තරක් වෙන්නේ කරගන්නේ නැති ගන්න තමයි. මෙතන නවතිලා ඉන්නවා ටිකක්. ඒ කියන්නේ තව තවත් එහාට කරකනේ විදර්ශනා භාවනාව නැවතුනකට කරන්නේ එතන නවතිලා ඉන්නවා. සංඛාර උපේක්ෂා ඥානයේ ප්‍රත්‍යක්ෂයක් කියනවා. සංඛාර උපේක්ෂා ඥානය තමයි අනිදර්ශනා ඥානවල අන්තිමය. දැන් සංඛාර සංඛාර උපේක්ෂා ඥානය කොටස් වෙනදී යුක්තයි. මේ මොන්දිද කම්මතාඥානය යුක්තයි, පටිසංඛාඥානය යුක්තයි, ඊළඟට සංඛාර උපේක්ෂාව වෙන අවස්ථාවෙන් යුක්තයි. මේ මොන්දිද කම්මතාව තමයි සංඛාර උපේක්ෂාව නේද කතා කරන්නේ. මෙන්නට කටයුතු කරන්න ඕන. මෙන්නට කනතිනම් අයින් වෙන්න කනතිනම් සංස්කාරයන්ගෙන් අයින් වෙන්න කනතිනම් දැන් කනතින වලට මේ සංස්කාරයන් මේ තාක්කල් තියාගෙන හිටිය ඇති සංසාරයේ අනන්ත කාලයක් මුළුල්ලේ මේ සංසාරයේ එක්ක පෙරවදා වදා පෙරහැදමින් කාලය ගත කරා. කොයිතරම් දුක් විඳද මේ සංඛාර සම්බන්ධව අපායකට දුක් විඳා සිතන් අපාය වල ඒත් අපාය වල මේ විදිහේ නොකිය හැකි. යා අවකම් කරන්න බැරි තරම් පහා දුකකට යට වෙලා සිටියා. එයා මේ විදිහට කලකන්න අවස්ථාවේදී දැන් මේවා තියාගෙන හිටියා කියන්නේ මොනද මේකෙන් අයින් වෙන්න ඕන මේවා අපකරව දාන්න ඕනේ කියන මොකද කමකට ආවා දැන් මොකද ගන්නද නිමෙත නිකම් නැගගෙන නැවතත් මහත් ගන්න ඕනේ කියන ප්‍රතිසංකාරණය ප්‍රතිසංකාරය කියන්නේ අපි කියන්නේ නැවත කියන එක සංකාරයෙන් නෝන නැවතත් නෝන පාවිච්චි කරනවා අමුතුවෙන් දැන් වෙනාවක් නෙමෙයි කලින් කරපු විදර්ශනාව නැවත නැවත නැවත නැවත අලුත් කරගන්න. මෙතන ගිහිල්ලා බොහෝ දෙනාට ඒකෙන් නැවත නැවත සුදා සුදාගේ වටම අලුත් කරගෙන අලුත් කරගෙන ආවිලා නැතත් අනේ දෙක කරාගෙන මේ ලක්ෂණ හොඳට කරකන්න පුළුවන්. අනුසස්නාවෙන් පිළිදානුසස්නාව කියන, සත්‍යානුසස්නාව කියන, දසානුසස්නාව කියන, අට්ඨාරසංසස්නාව කියන සමලත අනුපස්සනාවයි. මෙන්න මේ අනුපස්සනාව අනුභව දවසනකට දවසනකට වෙනේ කරන්න මොනවද වෙනවා සංස්කාරය. එතකොට මේ දුරන්තනියම අරුත් සංයාවයට පටන් ගන්න අරුත් සංයාවයට පටන් ගන්න. අරුත් සංයාවෙන් පටන් ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම විඳින හොඳට පේන අනිත්‍යතාවය හොඳට පේන දුක හොඳට පේන ආනාපානසතිය හොඳට පේන. මෙන්න මේ ක්‍රියා කරන හොඳට අරුත් සංයාවෙන් අවස්ථාවයි සති සංඛානාවය. දැනට සති සංඛානාවය එළවට දුවන වෙච්ච අවස්ථාවේදී එහාට. ඒක ගමන් කරනවා උපේක්ෂාවෙන් කියන්නේ. මේ තාක්කල් අසන්නට සතුටයි. ඒ වගේම ලෝක සම්බන්ධ කොටස. ලෝක සම්බන්ධ කොටස. අන්න ඒ විදිහට පහළ වෙනා වූ ධානයෙන් සංඛාර දුක්ඛාදාන කියන්නේ. මේ සංඛාර දුක්ඛාදාන ධාරයට අවස්ථාවේදී අරමුණක් නැහැ ඒක බොහෝම මේක කාර්යකතාවක් අනුව වැඩ කරන්නේ මේක වෙනකන් අවස්ථාවේ සංකාරුක අවස්ථාව. ඒ සංකාරුක අවස්ථාවේදී විචාරයට හිතනවා දැන් මම රහත් වෙලා. අපිට මුතරදයක් අදහසක් ඇති වෙනවා. මේ විදිහට දැක්වහක් කරා. ඒ තරමට කියනවා. නමුත් ඥානවන්ත යෝගාවචනය තවත් එහාට වැඩ කියන බව කරනවා. කරතර උපේක්ෂාවෙන් යුක්ත දක්ෂානාලය. ඒ විදිහට කරගෙන යන අවස්ථාවේදී මෙතනදී සුරක්ෂණයෙන් මෙහාට හොඳට දැකට වෙනවා. සුරක්ෂණයම කරගෙන ගියලා මේ මේ ආවත් නමුත් සුරක්ෂණය ඒත්තන්ගේ චරිත අදින චරිත පුරුදු කියන මේවා අනුව අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනත්ත ලක්ෂණය එක්තරා ලක්ෂණ ඒ අභෝම ඥානය අදඟත එහාට ගිහින් ඉස්සරහට ගිහින් ආයෙත් ආපහු වෙනවා ආයෙත් වෙනවා මාර්ගය එනම් ආපහු එන්නේ තමන් හොඳට යෝගාවචනයන් දැනගන්න ඕන දැන් ඔයාලා ගත්තාම අර ඒ නඩත මේ විපස්සනා ඥානය අනුලෝම ඥානය පරිකාර භාවස්ථා එතකොට සම්බන්ධ කරගෙන සකස් වෙන තව තවත් හොඳට සකස් වෙනවා එතකොට ඒ ඊළඟට එක්තරා ප්‍රධාන පස්යක් අතර සංඛාර උපකාරයතාව විදිහට ලැබුණා ඒක විදර්ශනා සමාධියම දිනවල එක්තරා යමෝම ඥාන දක්වාම මෙලබනන්න නාම රූප පරිච්ඡේද ඥානය කරා අනලෝම ඥාන දක්වාම මේ ජීවෝම ඥාන වල අරමුණ සංඛාරාරම. ලෝම සංඛාරාරම. එතකොට මේ ගෝත්‍ර බුදානේ එක්කම ඊළඟට පහළ වෙන්නේ සෝතාපට්ටි මග්ගදානේ මොකක්ද සෝතාපට්ඨිමග්ග ඥානෙ එක්ක ඒ ආරමුණු වෙනවා. ඒ සෝතාපට්ඨිමග්ග ඥානෙ ලැබෙනවා. ඒ ලැබෙන්නට වෙන්නා වූ ඥානයට වැඩෙන අංගක එක්තරා කෙලෙස් සීමාව කියන්නේ සෝතාපට්ඨිමග්ග ඥානෙ පහළ වෙනවා නම් ඒකේ කෙලෙස් සීමාව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලමිත පාරමාර්ථය. මෙන්න මේ කෙලෙසුන් අරගෙන නිවන අරමුණු කරගත් හැටියෙම අරමුණු වෙන්නා අවස්ථාවේදීම ඒ කෙරෙහි කියලා දැනෙනවා. නිවන අරමුණු වීමට ආරස්ථාග මාර්ග ධර්මයන් සම්පූර්ණ එකට වැදලා තියෙනවා. කලින් වෙන්වෙන් වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී අර ඒකලස වීමේ ජීවන අන්දමට එකට වැදලා තියෙනවා නිවනලා තියෙනවා සම්මාදියාදී මාර්ගාංගාට එකට වැදලා තියෙනවා. එතකොට ඒ වැඩිච්ච මාර්ගාංග ටික අරමුණු කරගන්නවා ඒක යුක්ත වෙනවා ඊළඟට නිවන අරමුණු වෙනකොටම කෙලෙස් දැනෙනවා. නිවන අරමුණු වෙන එතකොටම සෝතාපට්ටි මග්ගදානය පහළ වෙනවා. සෝතාපට්ටි මග්ගදානය පහළ වෙනවා. ආපාදිකාංග කියන අවස්ථාවක් තුනකින් යුක්ත වෙනවත් මග්ගදාන පහළදානය පහළ වෙනවා. පළඥානයේ උපාදස්ති මග්ගදානය දක්වන උපාදස්ති ළඟ කියන අවස්ථාවෙන් දක්වන පස්ව වේදන ඥාන පහළ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විදර්ශනා ඥාන පහළ කරනකොට ඥාන 10ක් තියෙනවා. උදේ ඥාන, සංඥාන, ඥාන, ආදීන නිබ්බිදාන, මොදිතක්ඛාන, සංඛාරාන, සංඛාරෝපාදාන, අනුරෝධාන, දෝෂෝපාදාන, ඒ නවතර මද්දාන, භයදාන, සත්‍යේකඥාන, ඉදරඥාන විදයි. මුලින් ගියාකෝ ඒ නාම රූප විදිහේ ඥානය, සත්‍ය පරිඥාන, සම්මාදන ඥාන කියන මේවා මෙලින් දර්ශනාකාරවට උපකාර වන්නා වූ ඥාන ටිකක්. මෙන්න මේ විදිහට මේ හැම තැනදීම අර මුලින් කියාපු රත්න 10 සම්පූර්ණ වෙන හැම ඥානයකදීම මේ විදිහට සම්පූර්ණ වීමනේ නිවන් රැකේ අරමුණු කරගන්නට පුළුවන් වෙන අරමුණු කරගත්තා ලබාගත්තා නිවන් රැකේ නැවත ජීවිත ගන්න නැවත අදිඨාන කරලා නිවන් රැකේ නැවත බුද්ධ විදිනට තේරුම් ගන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි